ඊටාම වටින මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙන්නේ. ඇයි ඊටාම වටින්නේ? ඕනෑම තත්වයක් යටතේ සතුටින් නොසැලී ඉන්න පුළුවන් මානසිකත්වයක් හදාගන්න අවශ්‍ය ධර්මය ඇහෙන කාලයක තමයි මේ මනුෂ්‍ය ජීවිතය ලැබුණේ. ඒක හොඳට නැවත වතාවක් අපි මතක් කරගන්න ඕනේ. මොකද්ද? ඇයි මේ මනුෂ්‍ය ජීවිතේ මෙච්චර වටින්නේ? ඕනෑම තත්වයක් යටතේ සතුටින් නොසැලී ඉන්න පුළුවන් මානසිකත්වයක් හදාගන්න අවශ්‍ය කරන ධර්මයේ ඇහෙන කාලයක්. එවන් කාලයක තමයි මේ මනුෂ්‍ය ජීවිතය හම්බෙලා තියෙන්නේ. අන්න ඒකයි මේ මනුෂ්‍ය ජීවිතේ මෙච්චර වටින්නේ. අනිත් කෙනාගේ නුරුස්සන වචනයක් නිසා, නුරුස්සන ක්‍රියාවක් නිසා කොච්චර මිනිස්සු මානසිකව වැටෙනවද? තමන්ගේ සමීපතමයන්ගේ නොහොඹිනා හැසිරීම මෙච්චර කාලයක් ජීවිතයට ලං වෙලා හිටිය කෙනාගේ එකපාරටම හිතා ගන්න බැරි විදිහේ හැසිරීම් රටා මේවත් එක මිනිස්සු කොච්චර පීඩා විඳිනවද? බාහිර පරිසරයේ වෙනස්කම් නිසා මිනිස්සු කොච්චරනම් දුක් පීඩාවට ලක් වෙනවද? බාහිර පරිසරයේ වෙනස්කම් නිසා. එතකොට මේ ලැබිලා තියෙන මනුෂ්‍ය ජීවිතය තුළ පින්වත්නි අප හැමදෙනාටම ඇහෙනවා මේ කාලේ ධර්මය. ඒ ධර්මයේ මනාව ප්‍රායෝගික ජීවිතයට ගලපගත්තොත් මේ ධර්මය තුලින් මනාව ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුළ ඉදිරියට ගියොත් බාහිර පරිසරයේ කුමනාකාර වෙනස් වීමක් සිද්ධ වුණත් මානසික වශයෙන් අපිට නොසැලී සතුටෙන්ම ජීවිතය ගත කරන්න අවස්ථාව තියෙනවා. බාහිර පරිසරයේ කුමනාකාර වෙනස් වීමක් වුණා මේ ධර්මයේ මනාව ජීවිතයට ගලපගෙන තිබ්බොත් සීල සමාධි ප්‍රඥා ගුණ ක්‍රමානුකූලව ජීවිතයට එකතු කරගනිමින් ඉන්නවනම් බාහිර පරිසරයේ කිසිම දෙයකට අපේ මානසික සතුට වෙනස් කරන්න බෑ. එච්චර වටින ධර්මයක් මේ ලැබිලා තියෙනවා. ඒ නිසා සංසාරේ මෙච්චරකල් කරපු දේවල් විතරක්ම තවදුරටත් කරන්නේ නැතුව ඊට වඩා මේ ධර්මය ප්‍රායෝගිකව ජීවිතයට ගලපගෙන ඒ මානසික නිදහස භුක්ති විඳින්න අප හැමදිනාටම අවස්ථාව ලැබිලා තියෙනවා මේ බුද්ධෝත්පාද කාලයක ලැබිච්ච මනුස්ස ජීවිතය තුල. අන්න ඒක නිසා තමයි මේ මනුස්ස ජීවිතය මෙච්චර වටින්නේ. එවන් වූ ශක්තිමත් මානසිකත්වයක් ඇති කරගන්න උදව් කරන ධර්මය ඇහෙන කාලෙක මිනිස්සෙක් වෙලා ඉපදෙන්න ලැබුණා. එහෙනම් මේ මනුස්ස ජීවිතයේ වටිනාකම අපි හැමදාම සිහිපත් කරගන්නවා. අද දවසේත් මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතය කොච්චර වටිනවද කියලා අපි සිහිපත් කරගෙනම අදට નિયમિત සූත්‍ර දේශනාව සාකච්ඡා කරමු. අදට નિયમિત සූත්‍ර ධර්ම දේශනාව පින්වත්නි දැන් මේ පින්වතුන් හොඳටම දන්නවා මේ දේශනා මාලාව තුල මජ්ක්‍ධිම නිකාය ඇසුරෙන් සිද්ධ කරන ධර්මදේශනා පිළිවෙලින් විකාශය වෙන්නේ. එතකොට මේ වෙනකොට පින්වත්නි සූත්‍ර ධර්ම දේශනා බොහොමයක් මේ දේශනා මාලාව තුල විකාශය වුණා. මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන සියලු සූත්‍ර දේශනා 152යි ඒ සූත්‍ර දේශනා 152 තමයි මේ පිළිවෙලින් සාකච්ඡා කරන්නේ. එතකොට මේ වෙනකොට සූත්‍ර දේශනා 91ක් ඒ 152 අතුරින් මේ වෙනකොට සූත්‍ර දේශනා 91ක් දේශනා කරලා අවසానයි. අදට નિયમિત මජ්ක්‍ධිම නිකායේ 92 92 වෙනි සූත්‍ර ධර්ම දේශනය. ශේල සූත්‍රය. සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ පස්වන වග්ගය වන බ්‍රාහ්මණ වග්ගයේ ඇතුළත් පිළිවෙලින් ගත්තොත් 92 වෙනි සූත්‍ර දේශනාව ශේල සූත්‍රය. අදට નિયમિત ශේල සූත්‍රය ඇසුරෙන් කෙරෙන ධර්ම දේශනාව. ඊයේ දවසේ මේ පින්වතුන්ට අවස්ථාව ලැබුණා මීට කලින් ඇතුළත් වන බ්‍රහ්මායු සූත්‍රය සාකච්ඡා කරන්න. අද ශේල සූත්‍ර දේශනාව අපි සාකච්ඡා කරනවා. හෙට දවසේ මේ පින්වතුන්ට අවස්ථාව ලැබෙනවා අස්සලායන සූත්‍රය ධර්ම දේශනාවක් තුළින් ඒ සූත්‍රයත් අහන්න අවස්ථාව තියෙනවා. එහෙනම් පින්වත්නි බොහෝම වටින දේශනා මාලාවකට මේ පින්වතුනුත් ස්වාමින් වහන්සේලාත් මේ සම්බන්ධ වෙලා ඉන්නේ. එහෙනම් අද දවසට નિયમિત මේ දේශනාවත් අපි කාලානුරූපව විස්තර විභාග කරගමු. පින්වත්නි අද දවසට નિયમિત මේ සේල සූත්‍ර දේශනාව දේශනාව නම් කරලා තියෙන්නෙම සේල සේල සූත්‍රය. මේ දේශනාව තුළ සේල නමින් බ්‍රාහ්මණයෙක් මුණ ගැහෙනවා. සේල බ්‍රාහ්මණයා. දඹදිව බුද්ධ කාලේ වාසය කරපු සේල බ්‍රාහ්මණයා මේ දේශනාවට සම්බන්ධයි. ඒ නිසා සේල සූත්‍රය කියලා නම් කරලා තියෙනවා. පින්වත්නි මේ දේශනාවේ අන්තර්ගතය පිළිබඳ ආරම්භෙම සංක්ෂිප්ත අදහසක් ඇති කරගත්තොත් මේ සේල සූත්‍රය ඊටාම ಉಪකාරයි අපට බුදුරජාණන් වහන්සේගේ චරිතය කොයිතරම් අපූර්වයිද කියලා දැනගන්න. මේ සේල සූත්‍රය ඊටාම වටිනවා අපිට මෙන්න මේ හේතුව නිසා මොකද්ද? බුදු සිරිතේ අසිරිය. බුදුරජාණන් වහන්සේගේ චරිතය කොයිතරම් අපූර්වද? කොයිතරම් ආශ්චර්යමත්ද? අන්න ඒ කාරණාව හොඳට සිහිගන්නන සූත්‍රයක් මේ සේල සූත්‍රය. ඒ වගේම තමයි අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රී දේහය, ශ්‍රී ශරීරය පුරුෂ ලක්ෂණ 32කින් සමන්විත වුණා කියලා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. මේ ශේල සූත්‍රය තුල ඊටාම පැහැදිලිව සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පැවති බව. එහෙනම් මේ සූත්‍ර දේශනාව ඊටාම වැදගත් වෙන්න තවත් හේතුවක් තමයි බුදුරජාණන් වහන්සේගේ ඒ ආරෝහ පරිණාහ දේහය ශරීරය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සමලංකృత වී තිබුණු බව සඳහන් වෙන අවස්ථාවක් මේ සේල සූත්‍රය. ඒ වගේම තමයි පෙරම් පුරා පැමිණ බුදු හිමි වෙතින් පැවිද්ද ලබා අරිහත් වූ පින්නතුන් ගැන කියවෙන සූත්‍රයක්. සංසාරයේ බොහෝ කාලයක් පුලා පාරමිතා පුරලා බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉපදිලා ඒ බුද්ධ ශාසනයෙන් පැවිදි උපසම්පදාව ලබාගෙන අරිහත්ත්වයේ සාක්ෂාත් කරගත්තු පින්නතුන් පිරිසක් ගැන මේ සේල සූත්‍රයේදී කියවෙනවා. ඒ නිසා අද දැනගන්න මේ සේල සූත්‍රය ඊටාම වටින උදාහරණයක්. පාරමිතා පූර්ණය කරමින් බුදු කෙනෙක් ඉදිරියේ පැවිදි වෙලා උපසම්පදාව ලැබලා අරිහත්ත්වේ සාක්ෂාත් කරගත්ත පින්නතුන් පිරිසක් ගැන කියවෙන නිසා. ඊටාම වටිනවා. ඊටාම හොඳ උදාහරණයක්. පාරමිතා පූර්ණය සිද්ධ කරලා මේ බුද්ධ ශාසනයෙන් ඉහළම ප්‍රතිඵලය අරිහත්ත්වය ලබාගත් පිරිසක් ගැන කියවෙන සූත්‍රයකට හොඳ උදාහරණයක් සේල සූත්‍රය. ඒ වගේම තමයි මේ සේල සූත්‍රය පින්වත්නි බුදුරජාණන් වහන්සේ විසින් තමන් වහන්සේව හඳුන්වා දෙන අවස්ථාවකුත් මේ සූත්‍රය තුළ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ විසින්ම තමන් වහන්සේව හඳුන්වා දෙන වටින අවස්ථාවක්. දැන් අපිට බුදුරජාණන් වහන්සේ මේ වෙනකොට ජීවමානව අපි අතර නැති නිසා අපගේ ශාස්ත්‍රූවරයාව අපිට හඳුනගන්න වෙන්නේ මේ දේශනාත් එක්ක. සූත්‍ර දේශනාත් අධ්‍යයනය කරමින් තමයි අපිට උන්වහන්සේව හඳුනගන්න වෙන්නේ. එතකොට මේ සේල සූත්‍රය ඊටාම අපට ಉಪකාරයි බුදුරජාණන් වහන්සේව මනාව හඳුනගන්න. හේතුව සේල සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේ විසින්ම තමන් වහන්සේව හඳුන්වා දීලා තියෙනවා. එහෙනම් අපි මේ කරුණු කාරණා දේශනාව තුල විස්තර විභාග කරගමු. සේල සූත්‍ර දේශනාව ඔන්න ඔය කාරණා නිසා වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ චරිතයේ ආශ්චර්ය ඒ වගේම දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් හෙබියා වූ ඒ බුද්ධ ශරීරය ගැන කියවෙනවා. පාරමිතා පූර්ණයකට බුදුරජාණන් වහන්සේ විසින් පැවිදි උපසම්පදාව ලබා අරිහත්ත්වේ සාක්ෂාත් කරපු පින්නතුන් පිරිසක් ගැන කියවෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ විසින්ම තමන් වහන්සේව හඳුන්වා දීපු ඊටාම වැදගත් කොටසක් මේ දේශනාව තුළ ඇතුළත් වෙනවා. එහෙනම් පිළිවෙලින් පින්වත්නි අපි සේල සූත්‍රය විස්තර කරගමු. මේ සේල සූත්‍ර දේශනාව සිද්ධ වෙන්න අදාළ පරිසරය සකස් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලා 1250ක් සමග. ස්වාමින් වහන්සේලා 1259ක් සමග. වැඩ ඉන්නවා අංගුත්තරාප කියන ජනපදයේ. බුදුන් වහන්සේ ස්වාමින් වහන්සේලාත් සමග විවිධ ප්‍රදේශවලට වැඩම කළා ධර්ම ප්‍රචාරක කටයුතු කළා උන්වහන්සේ ඒ විදිහට ස්වාමින් වහන්සේලාත් සමගින් වැඩම කරනවා අංගුත්තරාප අංගුත්තරාප කියන ජනපදයට සඳහන් වෙන්නේ ස්වාමින් වහන්සේලා 1250ක්. එතකොට ස්වාමින් වහන්සේලා බොහෝ පිරිසක් සමගින්. පින්වත්නි මේ සම්බන්ධයෙන් විස්තර වෙන අටුවාවේ සඳහන් වෙනවා මේ සියලු ස්වාමින් වහන්සේලා 1250ම ඒහි බික්කු භාවයෙන් පැවිදි වෙච්ච අරිහතුන් වහන්සේලා. ඒ සියලුම ස්වාමින් වහන්සේලා මේ වැඩ ඉන්න 1259ම ඒහි බික්කු භාවයෙන් පැවිදි වෙච්ච. එතකොට ඒහි බික්කු භාවය අපි දන්නවා බුදුරජාණන් වහන්සේ වෙතින් ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබා ගන්න නම් බොහෝ පින් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් එන්න එන්න මහන ඒහි බික්කු එව මහන ඒ කියන බුද්ධ වචනය දේශනා කරන පමණින් ඉදිරියේ ඉන්න ඒ පුද්ගලයාට පැවිද්දත් උපසම්පදාවත් ලැබෙනවා. සිවුරු ආදී පිරිකර පහළ වෙනවා. බලන්න ආයි සිවුරු පිරිකර හොයන්න උන්වහන්සේට අවශ්‍යතාවයක් නැහැ. පෙරපින් මහිමය හොඳට තියෙන ස්වාමින් වහන්සේලාට තමයි ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබෙන්නේ. එතකොට මේ වෙලාවේ මේ දේශනාවේ සඳහන් වෙන විදිහට බුදුරජාණන් වහන්සේ ළඟ මේ අවස්ථාවේ වැඩ ඉන්න 1259 ඒ සියලු ස්වාමින් වහන්සේලා බොහෝම පින්වන්ත. බුදු කෙනෙක් සමීපයේ ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබාගත් අරිහතුන් වහන්සේලා. ඒකයි බොහෝම පින්වන්තයි කිව්වේ. පාරමිතා පූර්ණය කොට අරිහත්ත්වයේ සාක්ෂාත් කරගත් 1250ක් 1259ක් සමගින් තමයි භාග්‍යතුන් වහන්සේ මේ අංගුත්තරාප කියන ජනපදයේ වැඩ වාසය කරන්නේ. මේ විදිහට භාගතුන් වහන්සේ ඒ ස්වාමින් වහන්සේලා පිරිවරාගෙන වැඩම කරමින් අංගුත්තරාප ජනපදයේ ආපන කියන නියම්ගමට වඩිනවා. අංගුත්තරාප කියන ජනපදයේ එක්තරා ගමක් ආපන ආපන කියන නියම්ගමට වැඩම කරනවා. පින්වත්නි ඔන්න දේශනාවේ සඳහන් වෙන විදිහට ඊළඟට මේ ආපන නියම්ගමේ ඉන්නවා කේනිය කියලා ජටිලෙක්. කේනිය ජටිලයා. එතකොට ජටිලයා කියන්නේ අපි දන්නවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ නොයෙකුත් ආගම් දෘෂ්ටි පැවතුණා. බුද්ධ ශාසනය වගේම වෙනත් ශාසනවලත් පැවිදි වෙච්ච අය හිටියා. ඒ ශ්‍රමණ ධර්ම කුරුප අය හිටියා. එතකොට ජටිල කියලා හඳුන්වන්නේත් එවන් එක්තරා පැවිදි පිරිසක්. එතකොට මේ පුද්ගලයාගේ නම කේනිය. කේනිය නැමැති ජටිලයා. අටුවාවේ සඳහන් වෙනවා මේ කේනීය ජටිලයා කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා. ගොඩාක් සල්ලි තියෙන කෙනෙක්. ධනවත් කෙනෙක්. තමන්ගේ ධනය ආරක්ෂා කර ගැනීම සඳහා තාපසයෙක් විදිහට වෙස්වලා ගත්ත කෙනෙක්. තමන්ගේ ධනය දැන් අපි දන්නවා බොහෝ ධනවත් අයට රජවරුන්ට විශේෂයෙන් යම්කිසි වැඩි මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. දැන් අදත් ගොඩාක් මිල මුදල් හරි හම්බ කරන අයට වැඩි බදු මුදලක් ගෙවන්න වෙනවනේ රජයට. ඉතින් මේ පුද්ගලයාටත් බොහෝම ධනය තිබිලා තියෙනවා මේ කේනිය පුද්ගලයාට. තමන්ගේ ධනය ආරක්ෂා කර ගැනීමට උපක්‍රමයක් වශයෙන් මේ පුද්ගලයා තාපස ජීවිතයක් ගත කරපු බවයි අටුවාව සඳහන් කරන්නේ. එවන් පුද්ගලයෙක් කේනිය ජටිලයා. ඉතින් මේ කේනිය ජටිලයා කියන ඒ කේනිය නැමැති පුද්ගලයා මේ පුද්ගලයාට ආරංචි වෙනවා බුදුරජාණන් වහන්සේ යාපන ගමට වැඩම කරපු බව. කේනිය කියන පුද්ගලයාට ආරංචි වෙනවා භාග්‍යතුන් වහන්සේ ආපන නියම්ගමට වැඩම කරපු බව. එතකොට ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා බොහෝම වටින පුරුෂ රත්නයක් විදිහට. සූත්‍රයේ සඳහන් වෙන විදිහටම කේනිය ජටිලයට ආරංචි වෙනවා කොහොමද? භාග්‍යතුන් වහන්සේ සම්බන්ධයෙන් කීර්ති ഘോഷාවක් පැතිරෙන ආකාරය. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාණං බුද්ධෝ භගවාති සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමන බ්‍රාහ්මණින් පජං සදේව මනුස්සං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදේති ආදී වශයෙන් සඳහන් වෙන්නේ කේනිය ජටිලයාට මේ කේනිය නැමැති පුද්ගලයාට ආරංචි වෙනවා බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මේ කාරණාවෙන් අරහං නම් වනසේක. සම්මා සම්බුද්ධ නම් වනසේක. දැනගත යුතු සියල්ල තමන් වහන්සේ විසින්ම මනාව අවබෝධ කරගත්ත ශාස්ත්‍රුන් වහන්සේ නමක්. ඒ වගේම අර බුදුගුණ නමය පිළිබඳ කීර්ති ഘോഷාවයි පැතිරෙන්නේ. ඒ විදිහට ඔන්න කේනිය ජටිලයට ආරංචි වුණා බුදු කෙනෙක්. බුදු කෙනෙක් මේ ආපන කියන නියම් ගමට වැඩම කළා. උන්වහන්සේ සියලු දෙනා අතර අග්‍ර ඒ වගේම සඳහන් වෙනවා පින්වත්නි මහාන බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාවද තමා විසින් විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කෙරෙති. මේ වැඩම කරලා ඉන්න ශාස්ත්‍රූවරයා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. සියලු ලෝකවල වාසය කරන හැම දෙනාම සියලු සත්වයන් පිළිබඳව තමන්ගේ ඥාණයෙන් අවබෝධ කරගත්ත ශාස්ත්‍රූවරේ. මේ සඳහන් වෙන කොටස අපිට ඊටාම වැදගත්. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ මිනිස්සු අතර ප්‍රසිද්ධව සිටි ආකාරය. බුදුන් වහන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ මිනිස්සු අතර ප්‍රසිද්ධ වෙලා තියෙන මෙන්න මේ විදිහට. අරහන් නමින් හඳුන්වන සියලු කෙලෙසුන් ප්‍රහීන කළ සම්මා සම්බුද්ධෝ දැනගත යුතු සියල්ල කිසිවෙකුගේ මඟ පෙන්වීමකින් තොරව මනාව අවබෝධ කරගත්තා. විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යා ඥානයන්ගෙන් සහ චරණ ධර්මයන්ගෙන් අවබෝධයටම ගැලපෙන හැසිරීම් රටාවකින් සමන්විත ශාස්ත්‍රවරයෙක්. උන්වහන්සේගේ වැටහීමත් හැසිරීමත් සමානයි. අවබෝධයත් ඊටාම ඉහළ අවබෝධයක් හැසිරීමත් ඊටාම සංවරයි. අවබෝධයටම ගැලපෙනවා. විද්‍යාචරණ සම්පන්නෝ. සුගතෝ මනාකොට නිවන් මඟට පිළිපන් ශාස්ත්‍රූවරයෙක්. ලෝකවිදු සියලු ලෝකයන් පිළිබඳව මනාව දන්නා සංස්කාර අවකාශ සත්වාදී සියලු ලෝකයන් පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් සහිත ශාස්ත්‍රූවරයෙක්. මේ භාග්‍යතුන් වහන්සේ ඒ කාලේ මිනිස්සු අතර ප්‍රසිද්ධව හිටිය හැටි කේනිය කියන පුද්ගලයාට මේ කීර්ති ഘോഷාව තමයි ඇහෙන්නේ බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන්. අනුත්තරෝ පුරිස ධම්ම සාරති. පුරුෂයන් দমনය කරන. দমনය කරන්නන් අතර අග්‍රතම. යම්කිසි කෙනෙක්ව দমনය කරන්න කවුරු හරි දක්ෂයි නම් ඒ සියලු දෙනා අතර අති දක්ෂතම කිසිවෙකුට සමාන කළ නොහැකි අනුත්තරෝ කිසිවෙකුට සමාන කළ නොහැකි দমনය කරන්නන් අතර අග්‍රතම ශාස්ත්‍රවරයා. අනුත්තරෝ පුරිස ධම්ම සාර්ථි. සත්තා දේව මනුස්සාන. සියලු දෙව් මිනිසුන්ට සියලුම සත්වයන්ට ශාස්ත්‍රවරයා. නිවනට මඟ පෙන්වන්න. උත්තරීතර සැනසීමට මඟ පෙන්වන්න විදියට ප්‍රසිද්ධ ශාස්ත්‍රවරයයි මේ ආපන ගමට වැඩම කරලා ඉන්නේ. සත්තා දේව මනුස්සාන බුද්ධෝ තමන් වහන්සේ විසින් මනාකොට දැනගත්තේ උත්තරීතර ධර්මය තවත් කෙනෙක්ට මනාව පැහැදිලි කරලා දෙන්න දක්ෂ චතුරාර්ය සත්‍ය ධර්මය තවත් කෙනෙක්ට මනාව විස්තර කරලා දෙන දක්ෂ උත්තමයාණන් වහන්සේ නමක් මේ වැඩම කළේ. භගවා වාග්්‍යවන්ත ශාස්ත්‍රවරයෙක්. ඒ වගේ වටින දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත ශරීරයක් ලැබෙන්න තරම් උන්වහන්සේ වාග්්‍යවන්තයි. ගිහි ජීවිතයත් යශෝදරා වැනි උත්තමාවන් සුද්ධෝදන මහා මායා වැනි උත්තමාවන් රාහුල කුමාරයා වැනි කීකරු දරුවන් ලබන තරම් වාග්යවන්ත වුණ ඒ වගේම සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න තරම් වාග්යවන්ත වුණ වාසනාවන්ත වුණ වයස අවුරුදු 35 දී වගේ තරුණ වයසේදී සියලු ලෝකයේ මනාව අවබෝධ කරගන්න තරම් අතිදක්ෂ ඒ තරම් වාසනාවන්ත භාග්යවන්ත වෙච්ච ශාස්ත්‍රූවරයෙක් මේ වැඩම කළේ. භගවා. ඒ වගේම සැරියුත් මුගලන් ආදී ඒ උත්තම ශ්‍රාවකයන් Taman වටා ඒකරාශී කරගන්න තරම් භාග්යවන්ත ශාස්ත්‍රූවරයෙක් මේ ආපනගමට වැඩම කළේ. ඔන්න ඔය විදිහට භාග්‍යතුන් වහන්සේගේ කීර්ති ഘോഷාව මේ කේනිය ජටිලයාට කේනිය කියන පුද්ගලයාට ආරංචි වෙනවා. ඒ වගේම සඳහන් වෙනවා සියලු ලෝක පිළිබඳ මනාකොට දැනගෙන මනාකොට දේශනා කරන ශාස්ත්‍රූවරයයි මේ වැඩම කළේ. සියල්ල පිරිපුන් පිරිසිදු බඹසර පවසති. එවන් රහතුන්ගේ දැක්ම මනා මැනුයි. මේ වගේ ශාස්ත්‍රූවරයෙක් රහතන් වහන්සේ නමක් අරිහත්වේ සාක්ෂාත් කරගත්ත ශාස්ත්‍රූවරයෙක් දකින්න ලැබෙනවා නම් ඒක මනා දැක්මක්. ඔය විදිහට කේනිය ජටිලයට භාග්‍යතුන් වහන්සේ පිළිබඳ කීර්ති ഘോഷාව ඇහෙනවා. ඒ කාලේ මිනිස්සු අතර ඔන්න භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳ මිනිස්සු අතර කීර්ති ഘോഷාව පැතිරෙච්ච හැටි තමයි අපි මේ විස්තර කරගත්තේ. අප්‍රමාණ බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙන අවස්ථාවක්. ඉතින් මේ විදිහට කේනිය ජටිලයට ආරංචි වෙනවා භාග්‍යතුන් වහන්සේ සම්බන්ධයෙන්. කේනිය ජටිලයා තීරණය කරනවා කේනිය කියන මේ පුද්ගලයා තීරණය කරනවා භාග්‍යතුන් වහන්සේව මුණ ගැහෙන්න. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා පින්වත්නි මෙතන යම්කිසි සංවාදයක් ඇති වෙනවා. භාග්‍යතුන් වහන්සේව හම්බ වෙලා බුදුන් වහන්සේට වන්දනා කරලා එකත් පසුව වාඩි වෙලා ටික වෙලාවක් සතුටු සාමිචියේ යෙදෙනවා. ඉන් අනතුරුව භාග්‍යතුන් වහන්සේ මේ කේනිය ජටලයට ධර්මය දේශනා කළා. ධර්මය දේශනා කළාට පස්සේ කේනිය ජඩලයා බොහෝම සතුටටපත් වෙනවා. බණ අහලා ඊටාම සතුටටපත් වෙලා භාග්‍යතුන් වහන්සේ ඇතුළු පිරිසට ස්වාමින් වහන්සේලා පිරිසට හෙට දවසේ දාණයට වඩින ලෙස ආරාධනා කරනවා. ඔන්න. සතුටටපත් වෙච්ච කේනිය ජටලයා ඔන්න භාග්‍යතුන් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලා පිරිසට දාණයට ආරාධනා කළා. පින්වත්නි මතකද මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සමීපයේ ස්වාමින් වහන්සේලා සුළු ප්‍රමාණයක් නෙමෙයි වැඩ හිටියේ. 1250ක් ස්වාමින් වහන්සේලා වැඩ හිටියා. එතකොට මේ විශාල බුදුරජාණන් වහන්සේ ඇතුළු විශාල ස්වාමින් වහන්සේලා පිරිසට තමයි මේ දාණයට ආරාධනා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ දාණය ඒ දාණයට කරපු ආරාධනාව බාරගත්තේ නැහැ. ඔන්න සඳහන් වෙනවා භාග්‍යතුන් වහන්සේ දාණයට ආරාධනා කරපු වෙලාවේ කේනියට සඳහන් කරනවා කේනිය ස්වාමින් වහන්සේලා මහත් ගොඩක් වැඩි. කේනිය ස්වාමින් වහන්සේලා පිරිස වැඩි. 1250ක් ස්වාමින් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ වගේම කේනිය ඔයා වැඩිපුර බමුණන්ට තමයි ප්‍රසන්න. මේ කේනිය කියන පුද්ගලයා බ්‍රාහ්මණයන්ට වැඩිපුර ප්‍රසන්නභාවයක් දක්වපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට වඩා මේ කේනිය පුද්ගලයා බමුණන්ට වැඩි බ්‍රාහ්මණයන්ට වැඩි ප්‍රසන්න භාවයක් දක්වපු කෙනෙක්. ඉතින් භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා කේනිය ඔයා වැඩිපුර බ්‍රාහ්මණයන්ට තමයි කැමති. ඒ වගේම මේ මේ වෙලාවේ ස්වාමීන් වහන්සේලා අධිකයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන ওই විදිහට දාන ආරාධනාව ප්‍රතික්ෂේප කළා. නමුත් පින්වත්නි දැන් කේනිය කේනිය පුද්ගලයා කේනිය ජටිලයා මේ වෙලාවේ බණ අහලා පැහැදිලා හිටියේ. ඒ වෙලාවේ නැවත නැවතත් තුන් වතාවක් භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරනවා මේ දාන ආරාධනාව බාර ගන්නා හැටියට. භාග්‍යතුන් වහන්සේ ස්වාමින් වහන්සේලා පිරිස වැඩි බව මම දන්නවා. ඒ වගේම මම බමුණන්ට බ්‍රාහ්මණයන්ට වැඩියෙන් ප්‍රසන්නයි කියලා මම පිළිගන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ මගේ දාන ආරාධනාව පිළිගන්න. මට මේ සියලු ස්වාමින් වහන්සේලාට දාන දෙන්න හැකියාව තියෙනවා. දැන් අටුවාවේ සඳහන් වෙනවා මේ කේනිය ජටිලයා බොහොම ධනවත් කෙනෙක්. ඒ නිසා දාණය මනාව සිද්ධ කරන්න පුළුවන් බව ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේට සඳහන් කරනවා. තුන් වතාවක්ම ඉල්ලීම් කරපු නිසා භාග්‍යතුන් වහන්සේ අවසානයේ තෘෂ්ණිම් බුහතව නිහඬව දාන ආරාධනාව පිළිගත්තා. තමන් විසින් කරපු දාන ආරාධනාව පිළිගත් බව දැනගත්ත මේ කේනිය ජටිලයා ඉන් අනතුරුව නිවසට ගිහිල්ලා නිවසට ගිහිල්ලා ඔන්න දාණයට සූදානම් වෙනවා. දැන් මේ කේනිය පුද්ගලයා බලන්න පින්වත්නි මේ සේල සූත්‍රය කතාවක් වගේ ඉදිරියට ගලාගෙන යන්නේ. ඒකයි මේ දේශනාව බුදුරජාණන් වහන්සේගේ කාලේ ආශ්චර්යමත් බව. ඒ බුද්ධ කාලයට අපිට මනසින් යන්න පුළුවන් කාරණා විස්තර වෙන සූත්‍රයක්. චිත්ත රූප මැවෙන සූත්‍රයක්. මේ කේනිය ජටිලයා භාග්‍යතුන් වහන්සේ දාණය බාරගත්ත බව දාන ආරාධනාව පිළිගත්ත බව දැනගෙන නිවසට ගිහිල්ලා ඔන්න බලන්න තින්වත්නි තමන්ගේ මිතුරන්ට සහ නෑදෑයන්ට කතා කරලා කියනවා මම මෙහෙම භාග්‍යතුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට දාණය බාරගත්තා හෙට දවසේ උන්වහන්සේලාට දාන දෙන්න බාරගත්තා ඒ නිසා මං වෙනුවෙන් වැඩ කටයුතු කරන්න දාණයට මට උදව් කරන්න කියලා ඉල්ලීම් කරනවා දැන් අදටත් පින්වතුන් විශාල වශයෙන් දානයක් සූදානම් කරද්දී නෑදෑයන්ගේ මිතුරන්ගේ උදව් ලබා ගන්නවනේ. ඒ කාලෙත් එහෙම තමයි. මේ විශාල දානයක් සිද්ධ කරන්න යන්නේ ස්වාමීන් වහන්සේලා 1250ක් බුදුරජාණන් වහන්සේත් ඇතුළුව විශාල සංඝ පිරිසක්. බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය. විශාල පිරිසක්. ඉතින් තමන්ගේ මිතුරන් සහ නෑදෑයන් උදව් කරගෙන ඔන්න කේනිය ජටිලයා කේනිය කියන පුද්ගලයා දාණයට සූදානම් වෙනවා. සියලු දෙනාට වැඩ පවරලා දේශනාවේ සඳහන් වෙන විදිහට සූත්‍රය තුල සමහරු ඒ දාණයට අවශ්‍ය කලමනා සූදානම් කරනවා. සමහරු ඊට අවශ්‍ය ඒ දර ආදිය සකස් කරනවා, සූදානම් කරගන්නවා. ඇතම් කෙනෙක් දරපලති, ඇතම් කෙනෙක් උදුන් කනිති, ඇතම් කෙනෙක් බඳුන් දොවිති. ওই විදිහටම සඳහන් වෙනවා පින්වත්නි. චිත්ත රූප මැවෙන විදිහටම දේශනාවේ සඳහන් වෙනවා. විවිධ අය වැඩ බෙදාගෙන සහයෝගයෙන් දාණයට සූදානම් වෙනවා. කේනීය ජටිලයා මොකද්ද කළේ? කේනීය පුද්ගලයා අනෙත් අයට ඒ තමන්ගේ ඒ දාණයට සූදානම් වෙන කටයුතු සිද්ධ කරන්න ඉඩ දීලා කේනීය මොකද්ද කරන්නේ? තමන්ගේ අතින්ම මණ්ඩල මාලය සකස් කරනවා. මණ්ඩල මාලය කියන්නේ මොකද්ද? පිලි මඩුව. අටුවාවේ සඳහන් වෙනවා රෙදි වලින් සකස් කරන මණ්ඩපයක්. රෙදි භාවිතයෙන් මණ්ඩපයක් සකස් කරනවා. ඒ මණ්ඩපය සකස් කරන්නේ කේනිය. දැන් පින්වත්නි කල්පනා කරන්න මේ කේනිය කියන්නේ අන්‍යාගමික පුද්ගලයෙක්. සූත්‍රය ඇතුළත් වෙන්නේ කේනිය ජටිලයක්. නමුත් බලන්න මේ පුද්ගලයා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට දාණය සූදානම් කරනවා. ඒ විතරක් නෙමෙයි තමන්ම මැදිහත් වෙලා මණ්ඩපය පවා සකස් කරනවා. මේ බුද්ධ කාලයේ සිද්ධ වෙච්ච අපූරු දේවල්. හොඳටම දන්නවා භාග්‍යතුන් වහන්සේ කියන්නේ තමන් අදහන ආගමට වඩා වෙනස් දර්ශනයක් ඉදිරිපත් කරන කෙනෙක්. දැන් කේනිය ජටිලයක් ජටිල කියන්නේ අන්‍යාගම. නමුත් බලන්න අන්‍යාගමිකයන් පවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දෙන්න පෙළඹිච්ච හැටි. දැන් අදත් අපිට ආරංචි වෙනවා ඇතැම් අන්‍යාගමික අය පවා මේ බුද්ධ ශාසනය දන් දෙනවා. බටහිර ජාතකය පවා තමන්ගේ ආගම බාධාවක් කරගන්නේ නැතුව ස්වාමින් වහන්සේලාට දන් දෙන අවස්ථාව අපිට ආරංචි වෙනවා. බුද්ධ කාලෙත් ඒ කාරණා සිද්ධ වුණා. බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ කීර්ති ഘോഷාව අන්‍යාගමිකයන්ගේ සිත්හි පවා පැවතිච්ච හැටි. විශාල වශයෙන් දන් දෙන්න පවා ඒ කාලේ අන්‍යාගමිකව පවා පෙළඹිලා තියෙනවා. බුද්ධ කාලේ පවා. ඉතින් මේ කේනීය පුද්ගලයා තමන්ගේ අතින්ම මේ රෙදි වලින් සිද්ධ කරන්නේ මඩුව සකස් කරනවා. ඔන්න මේ වෙලාවේ සේල නැමැති බ්‍රාහ්මණයා මෙතනට එනවා. දැන් මේ සූත්‍ර දේශනාවේ නමත් සේල සූත්‍රය ඒ විදිහට නම් කරන්න හේතුව සේල බ්‍රාහ්මණයා කියන පුද්ගලයා ගැන මේ දේශනාවේ සඳහන් වෙන නිසා. ඔන්න දැන් තමයි සේල බ්‍රාහ්මණයාව හම්බ වෙන්නේ. අර කේනිය ජටිලයා දාණයට වැඩ කටයුතු සූදානම් කර කර ඉන්න අතරේ සේල නැමැති බ්‍රාහ්මණයා මේ කාලේ ජීවත් වුණේ මේ ආපන කියන නියම් ගමේ. දැන් මේ සූත්‍ර දේශනාවට අදාළ පරිසරය ඉන්දියාවේ ඒ කාලේ තිබ්බ ආපන නියම් ගම. අංගුත්තරාප කියන ප්‍රදේශයේ ආපන නියම් ගම. මේ සේල බ්‍රාහ්මණයත් මේ කාලේ ජීවත් වෙලා තියෙන ආපන කියන නියම් ගමේ. තනියම නෙමෙයි මානවකයන් 300ක් පිරිවරාගෙන මේ සේල බ්‍රාහ්මණයා ගුරුවරයෙක්. සඳහන් වෙනවා දේශනාවේ හොඳට වේද ග්‍රන්ථ අධ්‍යයනය කරපු වේද ග්‍රන්ථයන්හි කෙලවරටම ගිය. ඉතාම හොඳින් අධ්‍යාපනය නිමා කරපු බ්‍රාහ්මණයෙක්. ඒ වගේම සඳහන් වෙනවා ලෝකායත මහා පුරුෂ ලක්ෂණෙහි පරිපූර්ණකාරී. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳ හොඳ අධ්‍යයනයක් කරපු කෙනෙක්. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කලාතුරකින් මනුෂ්‍ය ශරීරයක් තුල පිහිටන බොහෝම කලාතුරකින් අපි දේශනා වලින් හඳුනගෙන තියෙනවා සක්විති රජ කෙනෙක්ට සහ ලෞතුරා බුදු කෙනෙක්ට පමණක් පිහිටන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ විශේෂයෙන්ම ලෞතුරා බුදු කෙනෙක්ට පිහිටන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කොයි වගේද කියලා මනා අධ්‍යයනයක් කරපු කෙනෙක් තමයි මේ සේල බ්‍රාහ්මණයා ඒ වගේ හොඳ අධ්‍යන අධ්‍යාපනයක් ලැබලා හිටිය වේද ග්‍රන්ථවල කෙලවරටම ඉගෙනගෙන හිටිය මේ සේල බ්‍රාහ්මණය යටතේ ඉගෙනගෙන තියෙනවා මානවකය 300ක්. එහෙනම් ගෝලය 300ක් එක තමයි මේ සේල බ්‍රාහ්මණය ජීවත් වුනේ ආපන නියම් ගමේ. මේ සේල බ්‍රාහ්මණය තමන්ගේ පිරිසත් පිරිවරාගෙන සක්මන් කරමින් සැරිසරමින් මහා මාර්ගයේ ගමන් කරන අතරේ අර කේනීය ජටිලයා ඉන්න ප්‍රදේශයටත් එනවා. සූත්‍රයේ සඳහන් වෙන විදිහට මේ කේනීය ජටිලයා සේල බ්‍රාහ්මණයට හොඳට පැහැදිච්ච කෙනෙක්. මේ දෙන්න කලින් අඳුනගෙන හිටියේ සේල බ්‍රාහ්මණයා පිළිබඳ කේනීය ජටිලයාගේ හිතේ ලොකු පැහැදීමක් තිබිලා තියෙනවා. ඉතින් ඔන්න කේනීය ජටිලයා දාණයට සූදානම් වෙන අතරතුරේ සේල බ්‍රාහ්මණයා තමන්ගේ 300ක් මානවකයන් පිරිවරාගෙන පාරේ ගමන් කරමින් මේ ස්ථානයට එනවා. ශේල බ්‍රාහ්මණයා දකිනව ඈතදීම කේනියගේ ගෙදර අත විශේෂ උත්සවයක් වගේ. හැමෝම එක එක වැඩ. සමහරු දරපලනවා, සමහරු වාදන හොදනවා. දැන් හිතන්න පින්වත්නි මේ කේනිය ඇතුළු පිරිස සූදානම් වෙන්නේ මහා විශාල දානයක් සිද්ධ කරන්න. බුදුරජාණන් වහන්සේ තවත් ස්වාමින් වහන්සේලා 1259කට මේ දාන සූදානම් කරනවා. එහෙනම් හිතින් මවල බලන්න කොච්චර වැඩ කටයුත්තක් ඒ වෙලාවේ සිද්ධ වෙන්නේ නැද්ද? කොච්චර කලබලයක් ඇද්ද? වාදන කියලා කීයක් හොදන්නද? නේද? ස්වාමීන් වහන්සේලා 1259කටනේ. ඉතින් ඈතදීම සේල බ්‍රාහ්මණයා දකිනවා කේමියගේ ගෙදර අද ටිකක් විශාල උත්සවයක් වගේ. මොකද හැම සමහර අය විශාල වශයෙන් වාදන හොදනවා. ඒ වගේම කේනිය රෙදි වලින් මණ්ඩපයක් හදනවා. ඒ මණ්ඩපය සුළුපටු එකක් වෙන්න බෑනේ. ස්වාමීන් වහන්සේලා 1259කට වැඩ ඉන්න මණ්ඩපයක්. ඉතින් දැන් සේල බ්‍රාහ්මණයාට පුදුමයි මොකද්ද මේ කේනියගේ ගෙදර තියෙන්නේ මොකද්ද මේ උත්සවය ඉතින් සේල බ්‍රාහ්මණයා තමන්ගේ මානවකයන් 300ත් සමගින් කේනියගේ ගෙදරට ඇවිල්ලා අහනවා මොකද්ද අද මොකද්ද මෙච්චර මේ සූදානම් වෙන්න හේතුව මොකද මේ හැමදෙනාම විවිධ අය විවිධ වැඩ කටයුතු සිද්ධ කරමි මොකද්ද අද මේ ගෙදර සිද්ධ වෙන්නේ ඉතින් විස්තර අහනවා. ශේල බ්‍රාහ්මණය අහනවා මොකද්ද මේ දානයක් දෙනවද? දැන් සඳහන් වෙන විදිහට අහනවා. දේශනාවේ අන්තර්ගත වෙනවා මේ සංවාදයේ පිළිබඳව ශේල බමුණ අහනවා ආවාහ විවාහ කටයුත්තක්ද? කේනිය ඔයා ගෙදර විවාහයක්වත් සිද්ධ කරනවද? එහෙම නැත්නම් මහා යාගයක්ද? යාගයක්වත් කරන්නද හදන්නේ? දැන් මේ යාගය කියන එක අපි අහලා තියෙනවානේ. ඒ කාලේ බ්‍රාහ්මණය විශාල වශයෙන් යාග සිද්ධ කරලා තියෙනවා. එතකොට යාගය කියන එක ඒ කාලේ බුද්ධ කාලේ ගොඩාක් ප්‍රසිද්ධ දෙයක්. විශාල යාගයක්වත් කරන්න හදනවද? එහෙම නැත්නම් බිම්බිසාර රජු හෝ ඒ රජතුමාගේ සේනාවට ආරාධනාවක්වත් කළාද? කේනියගෙන් අහනවා බිම්බිසාර රජතුමාවත් මේ ළඟදි දවසක මේ ගෙදරට එන්න ඉන්නවද? නැත්නම් සේනාවට හරි ආරාධනාවක් කළාද? ওই විදියට අහනවා. දැන් සේල බ්‍රාහ්මණයා තාම දන්නේ මෙතනම මොකද්ද වෙන්න යන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ කේනිය යටිලා පිළිතුරු ලබා දෙනවා වෙන කිසිම දෙයක් නෙමෙයි. බිම්බිසාර රජතුමාවත් මෙහෙ ඉන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මම දාණයට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මම දාණයට ආරාධනා කළා. ඒකට මම මේ සූදානම් වෙනවා. ඒ වෙලාවේ පින්වත්නි ඔන්න බලන්න. දැන් මේ සේල බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් හොඳ අධ්‍යයනයක් කරපු කෙනෙක්. සේල බ්‍රාහ්මණයා මේ වෙනකොට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා කියලා දැනගෙන ඉඳලා නැහැ. හැබැයි තමන්ගේ අධ්‍යයන කටයුතු වලදී බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා අඳුනගෙන ඉඳලා තියෙනවා. දැන් හරි පුදුම තැනක් මෙතන බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා කියලා සේල බ්‍රාහ්මණයා දැනගෙන ඉඳලා නැහැ. මේ වෙනකම්ම. නමුත් තමන්ගේ අධ්‍යයන කටයුතු වලදී වේද ග්‍රන්ථ තුලින් කවුද මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කියලා ඉගෙනගෙන ඉඳලා තියෙනවා. කේනිය ජටිලයාගේ මුවින් බුද්ධ කියන වචනේ ඇහෙනවත් එක්කම ශේල බ්‍රාහ්මණයට ශේල බ්‍රාහ්මණයාගේ හිතේ වෙනස් පරිවර්තනයක් සිද්ධ වෙනවා. ශේල බ්‍රාහ්මණයා නැවත නැවත අහනවා කේනිය බුදුන් යයි කියන්නේද? කේනි වැවය කියන්නේ බුදුරජාණන් වහන්සේ කියලාද? සේල බ්‍රාහ්මණයට විශ්වාස නැහැ. සේල බ්‍රාහ්මණයට විශ්වාස නැහැ බුදු කෙනෙක් ගැන කියනවා. දැන් සාමාන්‍යයෙන් පින්වත්නි අපි වුණත් කවුරු හරි කවුරු හරි කෙනෙක් අපිට කිව්වොත් සාමාන්‍යයෙන් අපිට හිතා ගන්න බැරි විදිහේ කෙනෙක් අපේ ගමට ආවා කියලා. අපි හිතමු ලෝක ප්‍රසිද්ධ කෙනෙක් අපේ ගමට ආවා. කවුරු හරි අපිට කියනවා මේ අසවල් පුද්ගලයා ඇවිල්ලා එතකොට අපි සාමාන්‍යයෙන් මොකද කරන්නේ? අපි නැවත නැවත අහනවා. ඔයාට හොඳටම විශ්වාසද? ඒ අසවල් පුද්ගලයාමද? අන්න. ඒ වගේ සේල බ්‍රාහ්මණයාටත් හිතා ගන්න බෑ. අර වේද ග්‍රන්ථ තුලින් හඳුනාගෙන හිටිය ඒ උත්තරීතර බුදුරජාණන් වහන්සේ ගැනද ඔය කියන්නේ? කේනිය බුදුන් යයි කියන්නේද? කේනිය බුදුන් යයි කියන්නේද? කේනිය බුදුන් යයි කියන්නේ. තුන් වතාවක්ම අහනවා. ඉතින් ඒ වෙලාවේ කේනියත් පිළිතුරු ලබා දෙනවා. "ඔව් මං ඇත්තමයි කියන්නේ. බුදුරජාණන් වහන්සේටයි මම මේ දාණය සූදානම් කරන්නේ." ඒ වෙලාවේ සේල බ්‍රාහ්මණ ඊටාම සතුටින් අහනවා. "කොයිතරම් සතුටක් ඇති වෙන්නේ නැද්ද?" වේද ග්‍රන්ථ තුලින් හඳුනාගෙන හිටියා බුදුරජාණන් වහන්සේ කියන්නේ උත්තරීතර පුද්ගලයෙක් බොහෝම කාලෙකින් ලෝකයට පහළ වෙන කල්ප සිය දහස් ගණනකටවත් බුද්ධ කියන වචනේ ඇහෙන්නේ නැහැ. සේල බ්‍රාහ්මණයා දැන් මේ සූත්‍ර දේශනා මේ විදිහටම සඳහන් වෙනවා. සේල බ්‍රාහ්මණයා කල්පනා කරනවා කල්ප 10000 ගණනකටවත් බුද්ධ කියන වචනය දුර්ලභයි. එහෙනම් හිතන්න පින්වත්නි. අද අපිට බුද්ධ කියන වචනේ ඇහෙනවා. ඒකයි දේශනාව ආරම්භෙදිම අපි සඳහන් කරගත්තේ මතක් කරගත්තේ මේ මනුස්ස ජීවිතය බොහෝම වටිනවා. අපිට බුද්ධ කියන වචනේ ඇහෙනවා. කල්ප 10000 ගණනකටත් අති දුර්ලභ බුද්ධ කියන වචනේ අපිට ඇහෙනවා පින්වත්නි. ඊටත් වඩා බුදු වදන් පවා අද ඇහෙනවා. එහෙනම් මේ සුළුපටු මනුස්ස ජීවිතයක් නෙමෙයි ලැබිලා තියෙන්නේ. මේ පින්වතුන්ටත් ස්වාමින් වහන්සේලා අපටත් අප හැම දෙනාටම මේ ලැබිලා තියෙන්නේ බුද්ධ කියන වචනයත් ඒ වගේම හිත නිවන හිත සුවපත් වෙන බුදු බණ පදත් ඇහෙන කාලයක ඉපදෙන්න ලැබුණා. ඉතින් සේල බ්‍රාහ්මණයා කල්පනා කරනවා කල්ප 10000 ගණනකටත් අති දුර්ලභ බුද්ධ කියන වචනයද මේ මට ඇහෙන්නේ. එහෙම කල්පනා කරලා සේල බ්‍රාහ්මණයා නැවත නැවත අහලා තහවුරු කරගන්නවා මේ කේනිය කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැනම තමයි මේ. තහවුරු කරගෙන කේනියගෙන් අහනවා ඒ භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ වැඩ ඉන්නේ කොහිද? කොහෙද උන්වහන්සේ මේලා වැඩ ඉන්නේ? ශේල බ්‍රාහ්මණයට ඉවසිල්ලක් නැහැ භාගතුන් වහන්සේව දැක ගන්න. ඉතින් ඒ වෙලාවේ කේනිය ඇඟිල්ල දික් කරලා දකුණු අත දිගු කරලා පෙන්නනවා අන්න අර වනාන්තර ප්‍රදේශයේ තමයි උන්වහන්සේ මේ වෙලාවේ වැඩ ඉන්නේ. ස්ථානේ පෙන්නවා. ශේල බ්‍රාහ්මණයා ප්‍රමාද නොවි තමන්ගේ 300ක් මානවකයන් පිරිසත් එක්ක භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැනට ළඟා වුණා. පින්වත්නි මේ සේල බ්‍රාහ්මණයා ඇතුළු මේ පිරිස පාරමිතා පූර්ණය කොට බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයට ඇතුළත් වෙලා අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්න තරම් පින් තියෙන උදවියක් මේ. අන්‍යාගමික පිරිසක් විදියට මේ වෙලාවේ හැසිරෙන්නේ බ්‍රාහ්මණයෝ. නමුත් බලන්න දැන් පාරමිතා පූර්ණය වෙලා තියෙන්නේ මෙන්න බුදුරජාණන් වහන්සේ සමීපයට යන අවස්ථාව. ඉතින් ඔන්න ඔය විදිහට සඳහන් වෙනවා සේල බ්‍රාහ්මණය ඇතුළු 300ක් මානවකයන් පිරිස බුදුරයන් වහන්සේ ළඟට ළඟා වෙනවා. සේල බ්‍රාහ්මණයා ඉතින් පිරිස නිශ්ශබ්ද කරගන්නවා. මානවකයන් නිහඬවන්න ළඟින් ළඟින් අඩිය තියලා එන්න ශබ්ද කරන්න එපා. අපි දැන් මේ භාගතුන් වහන්සේ ළඟට යන්නේ. මම භාගතුන් වහන්සේත් එක්ක සාකච්ඡා කරද්දී අතරතුරේ ඔයගොල්ලෝ කතා කරන්න එපා. අපේ සාකච්ඡාවට බාධා කරන්න එපා. ඔන්න තමන්ගේ ගෝල පිරිස හික්මවා ගන්නවා. බුදුරජාණන් වහන්සේ ළඟට යන්න කලින් තමන්ගේ පිරිසට සංවර වෙන්න කියලා උපදෙස් දීලා භාගතුන් වහන්සේ ළඟ ළඟට සම්බන්ධ වෙලා ළඟටම ගිහිල්ලා වාඩි වෙලා භාගතුන් වහන්සේත් එක්ක ටිකක් වෙලා සතුරු සාමිචියේදීලා ඉන්න අනතුරුව සේල බ්‍රාහ්මණයා යම්කිසි පිරික්සීමක් කරනවා. පින්වත්නි අපි මුලින් මතක් කරගත්තා මේ සේල බ්‍රාහ්මණයා ගැන හොඳ අධ්‍යාපනයක් ලැබපු කෙනෙක් ඒ කාලේ හැටියට. වේද ග්‍රන්ථ හොඳට හදාරපු කෙනෙක්. ඒ වගේම සේල බ්‍රාහ්මණයා බුදු කෙනෙක් තුල පිහිටන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සම්බන්ධයෙන් හොඳ දැනුමක් තිබ්බ කෙනෙක්. ඉතින් භාග්‍යතුන් වහන්සේ දිහා හොඳට බැලුවා මේ සේල බ්‍රාහ්මණයා. දැන් මේ බුදු කෙනෙක් කියලා කියන මේ පුද්ගලයා ඇත්තටම බුදු කෙනෙක්ද? සේල බ්‍රාහ්මණය පිරික්සනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. පුරුෂ ලක්ෂණ 32ම හොඳට පිළිහිටලා තියනවද කියලා ශේල බ්‍රාහ්මණය පිරික්සනවා. බුදුරජාන් වහන්සේ දිහා හොඳට බැලුවා. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ තියෙන පුරුෂ ලක්ෂණ දෙකක් හැරෙන්න ඉතිරි 30. ශේල පුරුෂ ලක්ෂණ 32යි දෙකක් හැරෙන්න ඉතිරි 30 ශේල බ්‍රාහ්මණය දැක්කා. හැබැයි දෙකක් පෙනුනේ නැහැ. පුරුෂ ලක්ෂණ දෙකක් බාහිරට පෙනුනේ නැහැ. සූත්‍රයේ සඳහන් වෙන විදිහට භාගතුන් වහන්සේගේ දිවහා සම්බන්ධ පුරුෂ ලක්ෂණය සහ ඒ පුරුෂ අංගය ඒ රහස් ප්‍රදේශය හා සම්බන්ධ පුරුෂ ලක්ෂණය බාහිරට පෙනුනේ නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේ හිතින් දැනගත්තා භාග්‍යතුන් වහන්සේට තේරුණා මේ සේල බ්‍රාහ්මණය තමන්ව හොඳට පිරිස්සනවා. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේට කෙනෙක්ගේ හිත හොඳට හඳුනගන්න හැකියාව තිබුණානේ. භාග්‍යතුන් වහන්සේට තේරුණා මේ සේල බ්‍රාහ්මණයාගේ හැසිරීම. මේ සේල බ්‍රාහ්මණයා තමන්ගේ ශරීරය දිහා හොඳට බලනවා. පුරුෂ ලක්ෂණ 32ම තියෙනවද කියලා ස්ථිර කරගන්නයි හදන්නේ. නමුත් පුරුෂ ලක්ෂණ 30ක් විතරයි තාම හඳුනගෙන තියෙන්නේ. බාහිරට නොපෙනෙන පුරුෂ ලක්ෂණ දෙකක් තාම දැක්කේ නෑ මේ සේල බ්‍රාහ්මණයා. ඒ නිසා අපහැදීමෙන් ඉන්නේ. මම බුදු කෙනෙක් නෙවෙයිද කියන සැකයෙන් ඉන්නේ. එහෙම හඳුනගත්ත භාගතුන් වහන්සේ ඉතිරි පුරුෂ ලක්ෂණ දෙකත් සේල බ්‍රාහ්මණයට දැක ගන්න සැලැස්සුවා. තමන් පුරුෂ ලක්ෂණ 32න්ම සමන්විත මේ ලෝකයට කලාතුරකින් පහළ වෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේ බව ඔන්න සේල බ්‍රාහ්මණයට හොඳට ඒත්තු ගැන්නුවා. ඉතින් සේල බ්‍රාහ්මණයට තහවුරු වුණා පුරුෂ ලක්ෂණ 32න්ම සමන්විත භාග්‍යතුන් වහන්සේ මේ. මේ තමයි මම වේද ග්‍රන්ථ වලින් හඳුනාගත්ත කල්ප 10000 ගණනකටත් අති දුර්ලභ ලෞතර බුදුරජාණන් වහන්සේ. අඳුනගත්තා. අඳුනගෙන පින්වත්නි සඳහන් වෙනවා සේල බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරනවා. දීර්ඝව සඳහන් වෙනව දේශනාව තුල. භාග්‍යතුන් වහන්සේගේ රූප සම්පත්තිය. සේල බ්‍රාහ්මණයා දෙවිස් මහා පුරුෂ ලක්ෂණ ගැන හොඳ අවබෝධයක් තිබ්බ කෙනෙක්නේ. සේල බ්‍රාහ්මණයා ගාථා කීපයකින් බුදුරජාණන් වහන්සේගේ රූප සම්පත්තිය වර්ණනා කරනවා. ඒ වගේම සේල බ්‍රාහ්මණයාට පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. සේල බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ දැන් අටුවාවේ සඳහන් කරනවා සේල බ්‍රාහ්මණයාට දැන් මේ බුදු කෙනෙක් කියන එක දැනিলা තියෙන්නේ. ඇයි පුරුෂ ලක්ෂණ 32ම අඳුනගත්තා. නමුත් සේල බ්‍රාහ්මණයා කල්පනා කරනවා කෝකටත් මම භාග්‍යතුන් වහන්සේගේ කවටිය සාකච්ඡා කරොත් හොඳයි. ඇත්තටම මේ බුදු කෙනෙක්ද කියලා තහවුරු කරගන්න තවදුරටත් තහවුරු කරගන්න සේල බ්‍රාහ්මණයාට උවමනා කළා. ඒ නිසාම ප්‍රශ්න කීපයක් අහනවා. භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මෙච්චර මේ රූප සම්පත්තියක් තියාගෙන ඇයි පැවිදි ජීවිතයක් ගත කරන්නේ? ඔබ වහන්සේට පුළුවන් සක්විති රජකම ලබා ගන්න. එහෙම අහනවා. අපි බලමු මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මොන වගේ පිළිතුරක් ලබා දෙයිද? මොකක්ද අහපු ප්‍රශ්නේ? භාග්‍යතුන් වහන්සේ මෙච්චර වටින දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගේ සමන්විත රූප සම්පත්තියක් තියෙන ඔබ වහන්සේ ඇයි මේ පැවිදි ජීවිතයක් ගත කරන්නේ? ඔබ වහන්සේට ශක්තිත රජකම ලබාගෙන මේ මුළු ලෝකෙටම රජකම් කරන්න පුළුවන්. ඇයි රජකම් නොකරන්නේ කියලා අහනවා. ඒ වෙලාවේ භාගතුන් වහන්සේ ලබා දෙන පිළිතුර හරි අපූර්වයි. උන්වහන්සේ තමන් රජකම් කරන්නේ නැහැ කියලා කිව්වේ නැහැ. තමන් රජ කෙනෙක් නෙමෙයි කියලා කිව්වේ නැහැ. උන්වහන්සේ ලබා දෙන පිළිතුර පින්වත්නි මම රජ කෙනෙක්. කාටවත් පවත්වන්න බැරි ආඥාව පවත්වන ධාර්මික රජ කෙනෙක් මම. සේල බ්‍රාහ්මණයට පවසනවා ප්‍රකාශ කරනවා වදාරනවා මම රජ කෙනෙක්. බලන්න උන්වහන්සේ රජ කෙනෙක් නෙමෙයි කියලා කිව්වේ නෑ. සේල මම දැනටමත් රජ කෙනෙක් තමයි. වෙනත් කිසිම රජ කෙනෙක්ට පවත්වන්න බැරි ආඥා චක්‍රය පවත්වන වෙනත් කිසිම රජ කෙනෙක්ට පවත්වන්න බැරි අනසක පවත්වන රජ කෙනෙක් ධාර්මික රජ කෙනෙක් මම. ඒ විදිහට පිළිතුරු ලබා දෙනවා. ඒ විදිහට භාගතුන් වහන්සේ තමන්ව මෑවින් හඳුන්වා දෙනවා. තමන් ඇයි රජ කෙනෙක් කියලා තමන්ව හඳුන්වා දුන්නේ කියලා හොඳට පැහැදිලි කරලා දෙනවා. මේ ලෝකයට කලාතුරකින් පහළ වෙන බුදුරජාණන් වහන්සේ කියලා තමන්ව හඳුන්වා දෙනවා. බොහෝම සතුටටපත් වෙන සේල බමුණ තමන්ගේ මානවකයන් 300 දෙනාත් සමග බුද්ධ ශාසනය පැවිදි වෙනවා. මුලින් සේල බ්‍රාහ්මණය විතරයි පැවිදි වෙන්නේ. පස්සේ අර මානවකයන් 300 දෙනාත් කල්පනා කරනවා අපේ ගුරුතුමා පැවිදි වෙනවා නම් අපිත් පැවිදි වෙනවා. බලන්න කල්යාණ මිත්‍ර ඇසුර. මේ සියලු පිරිස එදා බුද්ධ ශාසනය පැවිදි වුණා. අටුවාවේ සඳහන් කරනවා පින්වත්නි මේ පිරිස පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ දානාදී පින්කම් කරපු ඒ බුද්ධ ශාසනයට පිරිවෙනක් පවා හදලා දීපු ආරාමයක් සකස් කරලා දීපු පින්වත් පිරිසක් මේ. පදුමුත්තර බුද්ධ කාලෙදී අනාගත බුද්ධ ශාසනයක අරිහත්ත්වය සාක්ෂාත් කරගන්න අදාළ පාරමිතා පුරුපු පිරිසක් මේ. සේල බ්‍රාහ්මණ ඇතුළු මානවකයන් 300ක් පිරිස. මේ පිරිස බුද්ධ ශාසනයේ පැවිදි වෙනවා. භාග්‍යතුන් වහන්සේ පහුවෙනිදා කේනිය ජටිලයාගේ නිවසට දානෙට වඩිනවා. දානේ වළඳලා කේනිය ජටිලයාට ඒ කේනිය පුද්ගලයාට ධර්මයෙන් අනුශාසනා කරලා නැවත භාග්‍යතුන් වහන්සේ ඒ තමන් වහන්සේ ඇතුළු සංඝ රත්නය වැඩ ඉන්න තැනට ළඟා වෙනවා. කේනිය ජටලියාගේ දාණයෙන් පස්සේ පින්වත්නි සූත්‍රයේ අවසානය පැවිදි වෙච්ච සේල බමුණා ඇතුළු මානවකයන් 300 උදකලාව භාවනාදී කටයුතු සිද්ධ කරලා පැවිද්දෙන් දින 7කට පස්සේ මේ සේල බමුණා ඇතුළු මානවකයන් 300 බුද්ධ ශාසනය පැවිදි වුණානේ. පැවිදි වෙලා දින 7කට පස්සේ මේ සියලු පිරිස අරිහත්ත්වය සාක්ෂාත් කරනවා. මේ පදුමුත්තර බුද්ධ ශාසනයේ ඉඳන්ම පෙරම් පුරණ පිරිසක්. එදා ගෞතම බුද්ධ ශාසනය පැවිදි වෙලා දින 7කින් අරිහත්ත්වය සාක්ෂාත් කරගන්න තරම් පුණ්‍යවන්ත පිරිසක් මේ ශේල බ්‍රාහ්මණ ඇතුළු පිරිස. අරිහත්ත්වය සාක්ෂාත් කරපු මේ එතකොට දැන් ශේල ස්වාමින් වහන්සේ ශේල බමුණ දැන් පැවිදි වෙලා ශේල ස්වාමින් වහන්සේ ඇතුළු මානවකයන් 300ක් ඒ සියලු පැවිදි පිරිස අහසින්ම 이르දියෙන් ඇවිත් භාග්‍යතුන් වහන්සේට වන්දනා කරනවා. ගාථා කීපයකින් භාග්‍යතුන් වහන්සේට ස්තුති කරනවා. ওই විදිහටයි සේල සූත්‍රය අවසන් වෙන්නේ. ගැඹුරු දහම් කාරණා විස්තර කරන සූත්‍රයක් නෙමෙයි මේ සේල සූත්‍රය. විශේෂයෙන්ම සේල සූත්‍රය වැදගත් වෙනවා අපිට බුද්ධ කාලේ සිද්ධ වෙච්ච හරි අපූර්ව කතාවක්. බුදුරජාණන් වහන්සේගේ චරිතයේ ආශ්චර්ය දනවන කතාවක්. බුදුරජාණන් වහන්සේගේ ශරීරය දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමලංකృతව පැවතුණු බව තහවුරු කරන සූත්‍රයක්. සේල සූත්‍රය. ඒ වගේම පාරමිතා පූර්ණය කොට පදුමුත්තර බුද්ධ ශාසනයේ ඉඳන් පාරමිතා පූර්ණය කොට බුදුරජාණන් වහන්සේ සමීපයේ පැවිදි වෙලා අරිහත්ත්වේ සාක්ෂාත් කරගත්ත පිරිසක් පිළිබඳව හෙළිදරව් කරන සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේ විසින් තමන් වහන්සේව රජ කෙනෙක් විදියට හඳුන්වා දීපු සූත්‍රයක්. ඔව් මම රජ කෙනෙක්. එදා සේල බමුණා ඉදිරියේ භාගතුන් වහන්සේ වදාලා. ඇයි රජකම් කරන්න බැරි කියලා අහන වෙලාවේ සේල මම රජ කෙනෙක් තමයි. කොයි වගේ රජ කෙනෙක්ද? කිසිම රජ කෙනෙක්ට පවත්වන්න බැරි විදිහට ආඥාව කෙනෙක්ව නිවන් දකින්න අදාළ අනසක පතුරන කෙනෙක් මම. ධාර්මික රජ කෙනෙක් විදිහට තමන්ව හඳුන්වා දීපු අවස්ථාවක් මේ සීල සූත්‍රය. එහෙනම් පින්වත්නි අද අපේ අතර භාගතුන් වහන්සේ ජීවමානව නැහැ. උන්වහන්සේ පින්වන් පාවදාලා. නමුත් මේ දේශනාත් එක්ක අපිට උන්වහන්සේ ගැන අඳුනගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමලංකృత ඒ ආරෝහ පරිණාහ දේහ සම්පත්තිය. මේ ලෝකෙ එතෙක් මෙතෙක් බිහි වූ අංග සම්පූර්ණ ඊටාම අලංකාර ශරීරයක් සහිත ඒ උත්තරීතර ශාස්ත්‍රවරයා. ඒ වගේම උන්වහන්සේගේ ශරීරය සම්බන්ධයෙන් විතරක් නෙමෙයි උන්වහන්සේ කොයිතරම් උත්තරීතර තවත් බොහෝ පිරිසකට නිර්වාණය සාක්ෂාත් කරලා දීලා මේ සංසාරයෙන් එතර කරන්න තරම් උන්වහන්සේගේ තිබ්බ දේශනා කෞශල්‍ය තවත් පිරිසකට මේ සංසාරයෙන් එතර වෙන්න උදව් කරන්න තරම් ඒ උන්වහන්සේ තුල පැවති බුද්ධ ගුණය මේ දේශනාව තුළ විස්තර කරනවා. බුද්ධාලම්බන ප්‍රීතියක් දනවන සූත්‍රයක් විදිහට මේ සේල සූත්‍රය අපිට හඳුන්වන්න පුළුවන්. මේ දේශනාව දීර්ඝව දැනගන්න මේ පින්වතුන්ට අන්තර්ජාලය ඇසුරෙන් අවස්ථාව තියෙනවා. අදට નિયમિત දේශනාව මේ විදිහට අවසන් කරනවා පින්වත්නි. අද අපි දැනගත්තේ මජ්ක්‍ධිම නිකායේ 92 වෙනි සූත්‍ර දේශනාව. එතකොට හෙට දවසේ මේ පින්වතුන්ට අවස්ථාව තියෙනවා අස්සලායන සූත්‍රය ඉගෙන ගන්න, අහන්න, ශ්‍රවණය කරන්න. ඒ සඳහාත් ආරාධනා කරමින් අදට නියමිත දේශනාව සංකරනවා. අද දවසේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ බුද්ධාලම්බන ප්‍රීතිය දනවන සේල සූත්‍රය අපි සාකච්ඡා කළේ. සූත්‍ර දේශනාව සාකච්ඡා කරමින් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරමින් ඒ සූත්‍රයේ ඇතුළත් දහම් කරුණු මෙනෙහි කරමින් ධර්ම ශ්‍රවණයෙන් සහ ධර්ම දේශනාවෙන් අපි හැමදෙනාම රැස් කරපු පුණ්‍ය ශක්තිය හේතු වාසනා වෙලා ඔබ අප හැමදෙනාටම ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වතුන්ටත් මේ දේශනා මාලාව තුලදීම ධර්මයේ දේශනා කරන ස්වාමින් වහන්සේලාටත් ඔබ අප හැමදෙනාටම මෙලොව පරලොව දෙලොවම සාර්ථක කරගෙන හැකිතාක් ඉක්මනින් උතුම් වූ නිර්වාණ අවබෝධයෙන් නිවි සැනසීම සඳහා මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු උපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ පින්වතුන් හැම දිනාටමත් ආශිර්වාද කරනවා. තමන්ගේ එදිනෙදා ජීවිතයත් සාර්ථක කරගෙන නැවත ඉපදෙන්න සිද්ධ වුණොත් ඒ පරලෝක ජීවිතයත් සුවපත් කරගෙන වඩ වඩාත් හොඳින් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පූර්ණය කරමින් සීල සමාධි ප්‍රඥා ගුණ වඩමින් හැකිතාක් ඉක්මනින් මේ ගෝර කටුක සංසාර දුකින් අත මිදීම සඳහා මේ පින්වතුන් තුල ඉපදිච්ච පුණ්‍ය ශක්තියින් හේතු උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. අපි ගාථා කියමින් දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාශට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති හැම දිනාටම තෙරුවන් සරණයි